නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලින මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මෙන්ම ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ අද දවසෙත් අපි මිලිඳු රාජ ප්‍රශ්නේ සදහම් පිළිසඳර රැගෙන ඊටාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් මේ උතුම් දහම් පිළිසඳර මහා සංඝරත්නයේ ආශිර්වාදය නිසා ඔබටත් මටත් අද දවසෙත් මේ පිළිසඳර අනුමෝදන් වන්න අවකාශ සැලසෙනවා. අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන්නේ පන්නිපිටිය අරලිය ඔයනෙහි පදිංචි පින්වත් චරක ධනංජය මහත්මයා සහ උපේක්ෂා පියුමාලි මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් සියලු දෙනා විසින් එමනම් අපි අද දවසේ සාකච්ඡාව ආරම්භ කරමු ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අප මුලින්ම වන්දනා කරගනිමු. අනතුරු අපට කරුණාවෙන් අද දවසෙත් මේ උතුම් මිනුදුරාදි ප්‍රශ්නයේ සදාම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ අවසරයි අපගේ පින්වත් වැලිමඩ සද්ධා සීල ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනා කරගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු ස්වාමීනි අවසරයි මහා සංඝරත්නයේ කරුණාව නිසා ස්වාමීන් මේ කාරණා අපට දැනගන්න ලැබුණා. ඉතින් අද දවසේත් ඔබ වහන්සේ වන්දනා කරලා අපි සතුටුයි මේ දහම් පිළිසඳර ඉතිරි කාරණා දැනගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා පින්වත්නි පින්වත් මහත්මයා මේ මිලිඳු රාජ ප්‍රශ්නය ඉගෙන ගන්නට සදහැවතුන්ට මේ ලැබුණ වාසනාව සුළුපට දෙයක් නෙවෙයි ඒ තමයි මේ ගොඩාක් අයට අර ධර්මයේ කියවා ගන්නට අද කාලේ අවස්ථාව අඩුයි. අවස්ථාව කියන්නේ මේ මිනිස්යාගේ හිතෙන් අර කියවීම කියන එක ගොඩාක් ඈත් වෙවි යනවා. මේ තියෙන තාක්ෂණයත් එක්ක කියවීම මිනිස්යාගෙන් ගොඩාක් ඈත් වෙලා. දැන් ඉස්සර තිබ්බේ ගොඩාක් කියවන එකනේ. දැන් ගොඩක් තියෙන්නේ බලන එක. ගොඩාක් තියෙන්නේ දැන් බලන එක. ඉතින් ඒ නිසා මේ කියෙව්වත් අර සිහිය පිහිටනවා කියන එක අඩු නිසා දැන් අපේ සිහිය ගැන කතා කරලානේ අපි. ඔව් ඒ සිහිය පිහිටන ගතිය අඩු නිසා මේ මොකද වෙන්නේ මේ මතක හිටින්නේ එතකොට ඒවත් එක බලනකොට ඊළඟට තමයි තව සමහර අයට තියෙන ගැටලුවක් විදිහට තියෙනවා මේ අර දහම් කරුණක් කියවගෙන යද්දී වෙනත් ඒවත් එක්ක ඒ කියන්නේ තමන් ඉගෙනගත්ත වෙනත් ධර්මයක් එක්ක මේක ගලපා ගැනීමට අපිට තියෙන දුෂ්කරතාවය. එතකොට මේ වගේ සදාහන් කතිකාවතක් මේ ශ්‍රවණය කරන්ට ලැබීමෙන් ගොඩාක් පහසු සැලසෙනවා මේ මිලිඳු රාජ ප්‍රශ්න දැන් මේ වැඩසටහන අදහිට නතර කළත් මේ මේ ඇසුරෙන් දිගට දහම් කරුණු ඉගෙන ගන්න යන්න මේ ධර්මය අහන අයට අවස්ථාව තියෙනවා. හැම දෙයක්ම හාමුදුරුවම දෙන කල්ලින් නැතුව සමනුත් ධර්මය හොයා ගන්න ඕනේ ඒකයි. ඉතින් කෙසේ නමුත් අපි පහුගිය දවස්වල කතා කළේ හරි ලස්සන දහම් කාරණාවක් අපි කලින් කතා කළා. එකක් කතා කළා අර සිහිය 17 ආකාරයකට තියෙන එක. මේක නැවත නැවත කියවලා තේරුම් ගන්න. ඊළඟට තමයි ලස්සනට කතා කළා මේ මිලිඳු රජුරු අහපු කාරණාව. ස්වාමීනි මේ අවුරුදු 100ක් වුණත් පව් කරපු මිනිස්සේ මේ එක බුදු ගුණයක් ඉඳලා දිව්‍ය ලෝකෙ ගියා කියලා අපි අහලා තියෙනවා. ඔබ හන්සෙලා බණට කියනවා. ඒ වගේම අපි බණට අහලා තියෙනවා මේ සතෙක් මරලා ඒ ප්‍රාණඝාත හේතු කරගෙන නිරී ගියා කියලා. දැන් එක පවක් කරලත් නිරේ ගියා කියලා අහලා තියෙනවා. ඒතර ඔබ වහන්සේලාම බණට කියනවා මේ කොච්චර පව කරපු මිනිසෙක් වුණත් බුදු ගුණයක් සිහි කරලා දිව්‍ය ලෝකේ ගියා කියලා. කොහොමද අපි ඔබ තේරුම් ගන්නේ මන් නම් ඔබ පිළිගන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපේ නාගසේන මහරහතන් වහන්සේ අහනවා රජතුමනි චූටි ගලක් නමුත් ලෑල්ලක හෝ යම් ආධාරකයක් නැතුව වතුරට දැම්මොත් එහෙම මේ මොකද වෙන්නේ කියලා ඇහුවා. අනේ ස්වාමීනි ස්තුති නමුත් ගල යටට යනවා. නමුත් ගල් 100ක ගල් නැවකට පටවනවා. දැන් යට යනවද හුවා? නෑ කිව්වා. ස්වාමීනි ඒකට හේතුව මොකද්ද? ඒක ඒකට හේතුව තමයි රජතුමා කියනවා. ස්වාමීනි නැවක තියෙන නිසා. මහරජතුමනි කුසල් ගැන හිතන්න කිව්වා නැව කියලා. ඔබ යම් ජී කෙනෙක්ගේ ජීවිතෙන් පාපයක් වුණොත් ඒක හිතන්න කිව්වා. ඒක ගලක් වගේ කියලා. මහත්මයා ඒ නිසා තුනුරුවන් සරණ දැන් මේක බුදුගුණ ගැන කියන්නේ තුනුරුවන් සරණේ පිහිටියොත් එයාගේ ජීවිතේ කොච්චර අකුසල් කලින් තිබුණත් එහෙම පංච ආනන්තාරීය කර්ම කළා නැත්නම් ඒ කෙනාට සුගතියට යෑමට බාධාවක් නැහැ. ස්වාමීනි හරිය අසිරිමත් අසිරිමත් ඒක තමයි බුද්ධානුභාවය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් කලාතුරකින් ලෝකෙට පහළ වෙන්නේ. උන්වහන්සේ සාරා අසංකීය කල්පයක් ඒ කියන්නේ අසංකීය කල්ප හතරකුත් ලක්ෂයක් කල්ප පිරුම් පුරලා උන්වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ උන්වහන්සේගේ ජීවිතේ රාග දේශ මොහ අංශු මාත්‍රයක් නැහැ. ඒ නිසා මරණ මංචකයේදී නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා තමාම සිහි කළත් එපමණකින් සුගති උපදිනවා. එච්චර අනුභවයක්. මම ඒකට උදාහරණයක් කියන්නම් අපි අඳුරන දරුවෙක් ඉන්න එයාගේ තාත්තා එයා තිසරණෙට පැහැදිලා. එයාගේ තාත්තා වෙන ආගමක. ඊට පස්සේ මොකද වුනේ මේ මෙයා මරණ මොහොතේ කිට්ටු වෙලා මෙයාගේ ලෙඩ ගොඩාක් අධික වෙලා කෑ ගහ කියනවා මේ වඳුරෙක් පේනවා වඳුරෙක් පේනවා වඳුරෙක් පේනවා කියලා. ඒතකොට මේ අහල පහලක වඳුරෙක් නැහැ. නමුත් මෙයාගේ මව් මෙයාට සිහි කළා මෙයාගේ තාත්තා අවුරුදු 25 දී දැන් තාත්තට වයස අවුරුදු 70 ගානක් අවුරුදු 25 දී මේ හේනට එන වඳුරෙක් මරලා එල්ලලා ඔළුවට ගහලා දැන් ඒක මරණ වංශකයේදී ගත නිමිත්ත විදිහට ආපෙහිටි බලන්නකෝ ඊට පස්සේ දැන් මෙයාට වඳුරෝ පේනවා ගින්දර පේනවා ඊට පස්සේ දැන් මොකද කළේ මෙයා සංඝයාට මතක් කළා ඊට පස්සේ සංඝයා ගිහිල්ලා පිරිත් කියලා ඉස්සලම තෙරුවන් සරණ සමාදන් කළා. තෙරුවන් සරණ සමාදන් කළා සීල් දුණා දීලා පිරිත් කියලා ආවා. එදා ඉඳලා පේන්නේ ඒ තාත්තගේ ලෙඩෙත් හොඳ වුණා. දැන් සාමාන්‍ය විදිහට ඉන්නවා. හරි අපූර්වයි ස්වාමී. තුනුරුවන් සිහි කරපු පමණින්. ඊට පස්සේ ඇයි මහත්තයා ඉස්සර ඔය මගේ හිතේ මාතර පැත්තේ කට්ටණියේ මට මතක හිටියෝ ජනප්‍රවාද කතාවක උක තිබ්බේ. එයා මොකද කරන්නේ? එයා යකෙක් එලවලා යකෙක් මේවා කළා ඊට පස්සේ යකා මොකද කළේ මේ පිදේනි තිබ කඩුව අරගෙන අතට යකා පේන්නම ආවා. ඇවිල්ලා තෝ දෙපළු කරනවා කියලා කට්ටනිය පිටිපස්සෙන් ආවා. කට්ටනිය දිව්වා දිව්වා දිව්වා දුවලා දුවලා දුවලා දන්න දන්න මන්තර ඔක්කොම ටික කිව්වා. හරි ගියේ නෑ. ඊට පස්සේ මෙයා මොකද කළේ? මෙයාගේ තියෙන ඉනේ යන්තරයි ඔක්කොම ගලවලා. හරිද? ඉනේ තියෙන යන්තරයි ඔක්කොම ටික ගලවලා විසිකා කළා. අත් දෙක නල්ලේ තියාගෙන මම දැන් මරණයට සූදානම් වෙනවා. මගේ ජීවිතේ තුනුරුවන්ට බාරයි. ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා ඉතිවිසෝ ගාතාවක් කිව්වා විතරයි යක්ෂයා එතනින් අතුරුදහන් වෙලා ගියා. බලන මන්ත්‍රකාරයාටත් අවසානයේදී පිහිට පිණිස පැවතුනේ බුදු ගුණෙමයි. ඒ නිසා අවසා එක බුදු ගුණයක් හරි මිනිසු පුරුදු වෙලා ඉන්න ඕන මේකට. අපි දන්නේ නැනේ මරණ මොහොතේ gedare එකපාරම පපුවකකුමක් හැදුනොත් එහෙම ලෙඩ වුණොත් එහෙම ආයෙ ගෙවල් වලයි පිරිච්චි කියලා ඉන්නේ නැහැ. ඒ අය ඉක්මනට වාහනයක් හොයාගෙන මේ ඉස්පිරිතාලෙ ගෙනියනවා. ඔහෙතන ඉඳලා කවුරු හරි කිව්වොත් අපි මෙයාට පිරිත් ටිකක් කියමු කියනකොට කියයි මේ බයිලා කියන්න එපා යම මේ ලෙඩා ගෙනියමු කියලා. ඊට පස්සේ ඉස්පිරිතාලෙ ගෙනියලා ට්‍රොලියේ දාගෙන දැඩිසක්කාරයට හරි ගෙනියනකොට දොස්තර මහත්තයා පොඩ්ඩක් ඉන්න අම්මට පිරිත් ටිකක් කියනකොට මේ ඔයාලා විකාර කරන්න එපා මේ මේ ලෙඩා හදිසි කියලා ගෙනියයි. ඊට පස්සේ දැඩි සංචාරයනකොට දොස්තර මහතුරු කියයි මෙයාට විස බීජ යනවා ළඟට කිට්ටු වෙන්න එපා කියලා. කොහොමද තුනුරුවන් සරණ යන්නේ? ඒ නිසා පුරුදු වෙලා තියෙන්න ඕන එක බුදු ගුණයක් නමුත් සිහි කරන්න. එතකොට බුදු ගුණ සිහි කරනවා නම් ධම් ගුණ සිහි කරනවා නම් සංඝ ගුණ සිහි කරනවා නම් තමන් කරපු කුසල් සිහි කර කර ඉන්නවා නම් එයාගේ ජීවිතේ අවුරුදු 100ක කරපු පව් තිබ්බත් ආනන්ත අරිර පාප කර්ම කළා නැත්නම් ඔහු කය බිඳී මරණයන් මැත්තේ සුගතිය යනවා. ස්වාමීනි අපි කොතරම් ප්‍රමාදව සිටියත් අවසාන මොහොතේ හරි සරණ පිහිටලා ඔව් අවසාන මොහොතේ හරි සරණ පිහිටලා දැන් අවසාන මොහොත කියන්නේ දැන් දැන් මේ ධර්මය ඇහෙනවනේ මේ මොහොතේ සරණේ පිහිටන එක නේද ඉතින් ඒ නිසා පුරුදු වෙන්න දුනුරුවන් සිහි කරනවා කියන එක මොකද මේ එච්චර අනුභවයක් තියෙනවා තිසරණේ දැන් ගොඩාක් අය බුද්ධ ආගම කියලා කියනකොට බුද්ධ ආගම හොඳට අදහනවා කියලා කිව්වොත් එහෙම කවුරු හරි බලනකොට එයා කියන්නේ පංසය ගැන. සමහරට කෙනෙක් හොඳට පන්සිල් රැකගෙන ඉන්නවා නම් ඒ එයා එයාට කියනවා මෙයා හොඳට තුන්රුවන් අදහගෙන ඉන්නවා කියලා. නමුත් පන්සිල් රැකීමට කලින් කාරණා තව තියෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා පන්සිල් වලට කලින් දේවල් තියෙනවා. ඒකට ඒවට ඒකට තිසරණේ බලවත් උදේ නැගිටිනකොට තුන්රුවන් සිහි කරන එක, රාත්‍රියේ නිදා ගන්නකොට තුන්රුවන් සිහි කරන එක, ගමනක් බිමනක් යනකොට තුනුරන් සිහි කරන එක. ඊට පස්සේ වාහනයක යනකොට දැන් මට මොන ගිහිලා තියෙනවා ඔය ළමයි අතපය කඩාගෙන මේ බයික් වල ගිහිල්ලා මම නිකමට ඔය ළමයිගෙන් අහනවා පුතා ඔයා බයිසිකලයට නගෙනකොට ඉතිවිසෝ ගාතාව සීකලාද ඊ බ්‍රාහ්මනා ගාතාව සීකලාද සබ්බේ බුද්ධා බලාපතා ගාතාව සීකලාද මොනවා හරි බුදු ගුණයක් සීකලා දන්නේ නැහැ ස්වාමීනි කිව්වා අනේ නැහැ ස්වාමීනි කියනවා බෝසත් මොනරත් යම් දවසක පිරිත සජ්ජායනා කළේ නැද්ද එදා තමයි මන්දට අහුන්නේ. ඒ නිසා තුනුරු වාහනයකට නැගගත් පොඩ්ඩක් කල්පනා කරන්න මේ යකඩ ගොඩවල් උඩ යන්නේ. අනිතක අපි පරිස්සමෙන් ගියාට ඉස්සරහින් එන එක පරිස්සමෙන් ඉද දන්නේ. ඒ නිසා වාහනයකට නැගගත් තුනුරුවන් සිහි කරන්න පුරුදු වෙන්න. ඊළඟට තම නිතර තමන් කරපු පින් කුසල් නිතර සිහි කරන්න පුරුදු වෙන්න. ඒ පුරුදු වෙන එක තමයි මරණ මොහොතේ හරියන්නේ. ස්වාමීනි හැම කටයුත්තක්ම ආරම්භ කරන්න අපි ජීවිතේ මොනවාරි කටයුත්තක් ආරම්භ කරන්න කලින් නමෝ බුද්දාය කියලා අපිට මේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා වේවා කියන අදහස. දැන් අර යක්ෂයෙක් කන්න ගිය ළමයා සම්පූර්ණයෙන් බේරුනේ නමෝ බුද්දාය කියපු නිසානේ. අපි අහලා තියෙනවා මේ විස්තර. ඉතින් තව කාරණාවක් ඒකත් එක්කම සිහි කරන්න ඕනේ. ඒ තමයි දැන් සාමාන්‍යයෙන් ලෙඩ ඇඳේ ඉන්න මරණයට සමීප වෙලා ඉන්න වගේ මේ ජීවිත තියෙනවනේ. එතකොට සාමාන්‍යයෙන් ගෙවල් වල මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ කොහොමද මෙයාට මේ තුනුරුවන් දැන් සිහි කරන්නේ කියලා. එතකොට මතකද අර සිහිය ගැන කියන වෙලාවේ අපි කිව්වා මේ මේ මේකේ තියෙනවා යහස නිමිති වශයෙන් ලකුණු වශයෙන් කළ කී දේ වශයෙන් අනිත්‍ය සිහි කරන්න ඕන. එතකොට එයාට මේ ඔයා තුනුරුවන් සරණ ගිය කෙනෙක් හතර පොයට සිල් ගත්ත කෙනෙක් ඊළඟට මේ මෙහෙම පින් කළා මෙහෙම පින් කළා ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිකලස් කෙනෙක් ඒ නිසා අම්මා එහෙම නැත්නම් තාත්තේ ඔයා බුදුරජාණන් වහන්සේ අරහන් කියලා හිතන්නේ සම්මා සම්බුද්දයි කියලා හිතන්න, විද්‍යාචරණ සම්පන්නයි කියලා හිතන්න, සුගතයි කියලා හිතන්න, ලෝකවිදුව අනුත්තර පුරිස ධම්මසාරති මේ ආදි වශයෙන් බුදුගුණ සිහි කරන්න ඕන කනට කොඳුරලා. ඉතින් මේ විදිහට තමයි මරණ මංචකේ ඉන්න කෙනෙකුට සිහි පිටන්න තියෙන්නේ. මරණයටපත් වෙන කෙනෙක් ළඟ ඉද්දින් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්ය ශ්‍රාවකයෙකුට හොඳට ධර්මීය පුරුදු කරන කෙනෙක් මරණ මංචකයේදී තවත් ධර්මයේ පුරුදු කරපු කෙනෙකුට එහෙම නැත්නම් තවත් කල්යාණ මිත්‍රයෙකුට පුළුවන් අරයව මාර්ගඵල දක්වා යාගේ හිත දියුණු කරන්න මරණ මොහොතේ. එහෙමයි. ඒ සම්බන්ධයෙන් සූත්‍ර දේශනාවක් තියෙනවා මහත්තයා. දැන් මෙතන අපිට ඒක ඇත්තටම කතා කරන්න අවස්ථාවක් දෙන්නේ අපි යන්නේ මිලිඳු රාජ ප්‍රශ්නේ නිසා. අපි ඉදිරියේ අපි වෙනත් දේශනාවකදී අපි කතා කරන්න මේ පින්වතුන්ට අහන්න සලස්වන්න අපි උත්සාහ කරමු. මරණය ඉදිරියේ මැරෙන කෙනෙක් ළඟදී තවත් කෙනෙක් කොහොමද කතා කරන්න ඕනන්නේ කියලා. ඉතින් එහෙම තියෙනවා. ඉතින් අපි දන්නේ අපේ ජීවිතේ මරණය කොයි විදිහට අපි කරායේද කියලා. කෙසේ නමුත් කොයිතරම් ජීවිතේ අඩුපාඩු දෝෂ වැරදි තිබුණත් Taman තුනුරුවන් සරණ සිහි කරනවා නම් සරණේ බලවත්ව පිටලා වැරදි අඩුපාඩු හදාගෙන ඉන්නවා නම් ඔහු නැවකට නැගගත්ත කෙනෙක්. කොයිතරම් බර තිබ්බත් නැවින් ඔහු ඈතර කරනවා. ඒ නිසා ඒ කාරණාව තමයි අපි මීට කලින් කතා කළේ. අවසරයි ස්වාමී. ඉතින් ඒ නිසා මේ අද අපිට කතා කරන්න තියෙන මේ කතා කරන්න ලැබෙන්නේ මේ මිලිඳු රජුගේ අපූර්ව ප්‍රශ්නේ අහන්නේ. ඉතින් අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේලා වීරිය වඩන්නේ අතීතයේ ගිය දුක් ප්‍රහාණය කිරීමටද? එහෙමයි. කාලේ ඒ කියන්නේ අතීතයේ දුක <laughs> ග්‍රහණය කරනවා. ඉතින් ඊට පස්සේ රජුරු මේ මේ අපේ නාගසේන මහ රහතන් වහන්සේ කියනෝ නෑ. රජතුමනි අතීතයේ දුක ප්‍රහාණය කරන්න නෙවෙයි. කීම ස්වාමීනි නාගසේනයන් වහන්සේ එසේනම් වීරිය වඩන්නේ අනාගතේ හටගන්නා දුක් ප්‍රහාණය කරන්නද අනාගතේ හටගන්න දුක් ප්‍රහාණය කරන්නද නැත මහරජාණෙනි. කිම ස්වාමීනි නාගසේනයන් වහන්සේ එසේනම් වීරිය වඩන්නේ වර්තමානයේ හටගන්නා දුක් ප්‍රහාණය කරන්නද නැත මහරජාණෙනි. ඉතින් ඔබ වහන්සේලා අතීත දුක ප්‍රහාණයට වැයයන් නොකරයි නම් අනාගත දුක ප්‍රහාණයට වැයයන් නොකරයි නම් වර්තමාන දුක ප්‍රහාණයට වැයයන් නොකරත් නම් කවර කරුණක් පිණිසද ඔබ වහන්සේලා වැයයන් කරන්නේ? තෙරණුව මෙසේ වදාළසේක. මහරජාණන් කිම මේ මේ දුක නිරුද්ධ වන්නේද වෙනත් දුකක් නූපදින්නේද යන මේ කරුණ පිණිස වැයයන් කරන්නේ. මේ දුක නිරුද්ධ වෙන්නත් ආය දුක් හටගන්න නැතුව තියෙන්න. ආය දුක් හටගන්නේ නැහැ කියන එක අපිට කාලයකට දාන්න බෑ. අනාගතය ගැන ඇහුවේ අනාගතයේ දුක කියලා කියන්නේ අපි කියමුකෝ අනාගතයේ අහවල් දුක කියලා අපිට දැන් අනාගතයේ අහවල් දුක කියලා එකක් පනවන්න බෑනේ. ඉතින් මේක මෙහෙමයි. දැන් මේක අර එක වගේ ස්වභාවයක් තියෙනවා. නමුත් ඉදිරි විස්තර කරනකොට තේරෙනවා ඒක. අවශ්‍යයි. ඊට පස්සේ අහනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේට අනාගත දුකක් තියෙනවද? අනාගත දුකක් ඔබ වහන්සේට තියෙනවද? නෑ රජතුමනි කිව්වා. දැන් ඔබතුමාට මීට අවුරුදු දෙක තුනකට පස්සේ එන දුකක් දැන් තියෙනවද? නැහැ ස්වාමිනේ. ඒක මේ ඒක තමයි මේ අහන්නේ. අනාගත දුකක් ඔබ වහන්සේට තියනවාද කියලා අහන්නේ ඒකයි. එහෙමයි සර්. ඊට පස්සේ කියනවා මට එහෙම එකක් නැහැ. ඊට පස්සේ කියනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේලා අතිපණ්ඩිත වනසේක. අනාගතේ නොතිබෙන්නා වූ දුකක් පිණිස නේද වෑයම් කරන්නේ වේ. ඊට පස්සේ කියනවා මහරජාණෙනි ඔබට සතුරු වූ ප්‍රතිපක්ෂ වූ පසමිතුරු රජවරු ඉන්නව නේද? ඔවුන් ඔබ හා යුද්ධයට පැමිණෙනව නේද? එසේ ස්වාමීනි එබඳු සතුරු රජවරුන් ඉන්නවා. කිම මහරජාණන් ඔවුන් සටනට පැමිණි කල්හිද දිය අගල කනින්නේ, ප්‍රාකාරය බඳින්නේ, ගෝපුර සකසන්නේ, අට්ටාල කරවන්නේ, ධන දාන්නේ රැස් කරවන්නේ. නෑ ස්වාමීනි වේලාසනින් මේ කටයුතු සූදානම් කරනවා. සතුරු ඉන්නවා. ඒ නිසා සතුරු යුද්ධයට ආවට පස්සේ නෙවෙයි නගර ආරක්ෂා කරන්නේ කලින්ම කරලා තියෙනවා. දැන් අපේ රටේ නැත් ඒකනේ. අපේ රටේ සතුරු ඔක්කොම ඇවිල්ලා කලකෝලහල ඔක්කොම ටික කළාට පස්සේ පස්සේ වට කරනවා. ඉතින් මේ නායකයන්ගේ තියෙන දෝෂ. ඉතින් නෑ ස්වාමීනි ඊට පස්සේ කියන වේලාසනීම මේවා කරලා තියෙන්න ඕන කියනවා. ඒ නිසා සාමාන්‍ය නුවණැති මිනිස්සය දැන් නුවණැති මිනිස්සයා යම්කිසි අනතුරක් සංසිඳිච්ච ගමන්ම සංසිඳුණා කියන තැනට එන්නේ නැහැ. ඒක තමයි මෝඩකම. දැන් පහුගිය කාලේ අපේ ලංකාවේ වුණා තිබ්බ කලබල තත්වයේ හාවක් වුවක් නැතුව හිමීට සංසිඳලා ගියානේ. ඔබට නොවන තියෙනවා නම් ඔබ හිතන්න එපා මේක සංසිඳුණා කියලා. සංසිඳුන්නේ නැහැ. සැඟවුණා. කොයි වෙලාවෙ කොයි මොහොතේ සතුරා ඉසෝසවයිද දන්නේ ඒ නිසා ගමන බිමන ඉන්න තැන හැම වෙලාවෙම සූදානමින් සිටින්න ඕනේ. ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. ඔබ පෞගිය කාලේ කලබල කාලේ යම් ආරක්ෂාවක් ඔබගේ ගෙදරට දරුවන්ට නෑදෑයන්ට මේ පවුලේ සියලු දෙනාට රැකියා ස්ථානට යම් ආරක්ෂාවක් තිබ්බද පොඩ්ඩක්වත් ලිහිල් කරන්න එපා. ඒ ආරක්ෂාව දිගටම පවත්වන්න. මේ වාගේ මේ ජීවිත සිය ගානකින් වන්දි ගෙවන්න උනේ එල්ටීටී ප්‍රශ්නෙන් පස්සේ ආරක්ෂාව ලිහිල් කරපු නිසා. අවුරුදු 10ක් ගිය තැන නමුත් ජීවිත වලින් වන්දි ගෙවන්න ඕන. ප්‍රශ්නයක් හටගත්තා. දැන් මේ ප්‍රශ්නේ ලිහිලා නැහැ. ඉතින් ඒ නිසා මේ ඔබ යම් ආරක්ෂාවක ඉන්නවා නම් සිවිල්ලකින් ඉන්නවා නම් සෝදිසියකින් ඉන්නවා නම් ඒ සෝදිසිය සිවිල්ල ඒ විදිහටම දිගට පවත්වා ගන්න. අපි මිනිස්සුන්ට වහ අමතක වෙනවානේ. ඒ නිසා සෑම සූදානමක්ම වටිනවා. ඉතින් අහනවා රජතුමනි මේ ඔබ යුද්ධයක් ඇවිල්ලත් නැහැ. ඔබ දැන් සෝදානම් වෙනවා. එතකොට මහරජාන්නේ යුද්ධේ ආපු වෙලාවට ද හස්තියෙන් හික්මවන්නේ ඇත්තු අසු රත දුනු ශිල්පය පාබල සේන ඇත් අස්රිය පාබල කියන චතුරංගනී සේනාව පුහුණු කරන්නේ යුද්ධයක් ආපුවමද අනේ නෑ ස්වාමිනේ කලින්ම සූදානම් කරනවා ඒකට හේතුව මොකද්ද අනාගතේ හටගන්නා බය නැති කිරීම පිණිසයි අනාගතේ යුද්ධයක් එන්න පුළුවන්. ඒකට අපි සූදානම් වෙලා ඉන්න ඕන කියලා. කීම මහරජාණනි අනාගත බය තියනවාද? ඒ කියන්නේ අනාගතේ හරියටම යුද්ධයක් එනවා කියලා ඔයා දන්නවද? නෑ ස්වාමීනි කිව්වා. මහරජාණනි ඔබ අතිපණ්ඩිතයි. අර කියපු වචනේම ගත්තා. අතිපණ්ඩිතයි. නොතිබෙන්නා වූ අනාගත බය නැති කිරීම පිණිස නෙවෙයි මෙපමණ සූදානම් වෙලා තියෙන්නේ. ස්වාමීනි තවත් උපමාවකින් කියලා දෙන්න. කියනවා රජතුමනි ඔබ යම් කලයක ඔබට පිපාසය ඇති වෙනවා. ජලය පානය කරන්න ඕනයි කියලා ඒ වෙලාවේද ලිඳ කනින්නේ, පොකුණක් හාරන්නේ, විලක් හාරන්නේ නෑ ස්වාමිනී කලින්ම පිළියෙල කරනවා. ඒ කුමක් වෙනසද? අනාගතයේ පිපාසය නැති කරගන්න. මහරජාණන් අනාගත විපාසය ඔබට දැන් ආවද? නෑ ස්වාමීනි කෝ. එහෙනම් අනා ඔබ හරි අතිපණ්ඩිතයි. අනාගතේ ආපු නැති විපාසයකට ලින්කණෙන්නේ. ඊට පස්සේ කියනවා ස්වාමීනි තව උපමාවක් කරන්න. ඒ තමයි ඊට පස්සේ කියනවා යම් කාලයක ඔබට බඩගින්නක් ඇති වෙනවා. බත් කන්න හිතෙනවා. එතකොටද ඔබ මේ කුඹුරු සීසාන්නේ වපුරන්නේ නෑ ස්වාමිනී කලින්ම පිළියෙල කරනවා. ඒ කොමටද අනාගතේ කුසගින්න නැති කරගන්න. අනාගතේ කුසගින්න දැන් ආවද? අනේ නෑ ස්වාමිනී. ඔබ හරි අතිපණ්ඩිතයිනේ. මේ අනාගතේ ආපු නැති කුසගින්නක් නැති කරන්න සූදානම් වෙන්නේ. අනේ ස්වාමීනි ඔබ වහන්සේ නම් හරි දක්ෂව ඒක විස්තර කළා කියලා. ඒකේ අර්ථය තමයි අනාගතේ අපිට අපි දැන් කියනවානේ කොයි දැන් මමත් ඉස්සෙල්ලා මතක් කරනකොට කොයි විදිහට අපි මැරෙයිද දන්නේ නැහැ. ඒතර අපි මැරෙන විදිහ අපි දන්නේ නැහැ. නමුත් අපි කලින් මරණයට සූදානම් වෙනවා. ඒ වගේ තමයි පැවිද්ද තියෙන්නේ තියෙන දුක් නිරුද්ධ කරලා ආය දුකක් හටගන්නේ නැති විදිහට මහානකම කරගෙන යනවා. එහෙමයි සර්. එතකොට පැවිදි ජීවිතයේ මේ තියෙන අනාගතේ එන සෑම දෙයකටම මුහුණ දෙන විදිහට පැවිදි ජීවිතයේ ගුණධර්ම දියුණු කරගෙන යන්න ඕන කියන එකයි මේකෙන් මේ කියන්නේ. ඒ විදිහට තමයි මහත්තයා මේ කාරණා ටික විස්තර කරන්නේ මේ පැවිදි ජීවිතයේ තියෙන කුමක් වෙනසද කියලා. අවශ්‍යයි සම්. මිනුදුරාට පස්සේ උතුම් සදහම් පිළිසඳර සමග බලන්නේ මේ උතුම් දහම් කාරණා මහා සංඝරත්නයේ ආශිර්වාදය නිසා නොමදව අනුමෝදන් වන්න ඔබටත් මටත් වාසනාව මේ මොහොතේ උදා වුණා. ඉතින් නොමදව අනුමෝදන් වෙන්න කියලා අපි ඔබට මතක් කරන්නේ. අපේ මහා සංඝරත්නයට පින් දීලා මේ කාරණා තවදුරටත් ඔබ වෙනුවෙන් දැනගන්න සූදානම්. ස්වාමීනි අවසරයි. ඔව් මහත්තයා ඊළඟට දැන් ඊළඟට තවත් ලස්සන කාරණාවක් විස්තර වෙනවා. හරි ලස්සන කාරණාවක්. දැන් රජතුමා අමුතු අමුතු කාරණා අහනවා. ඉතින් මේ අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ මේ මිනිස් ලෝකයේ සිට බ්‍රහ්ම ලෝකයට කොච්චර දුරයිද? මේ ඉඳලා බ්‍රහ්ම ලෝකෙට කොච්චර දුරයිද කියලා හෙව්වා. කිව්ව කූටාගාරයක් වැනි සුවිශාල ගලක්. අපි ඔබට තේරෙන්න කියන්නම් සීගිරිය වගේ. සීගිරිය වගේ විශාල ගලක් කූටාගාරයක් වැනි සුවිශාල ගලක් බ්‍රහ්ම ලෝකයෙන් වැටුණොත් දිවා රාත්‍රී දෙකේම යොදුන් 48000ක් පහළට වැටෙද්දී පොළොවට ලං වෙන්න 4 මාසයක් යාවි. සීගිරිය වගේ ගලක් බ්‍රහ්ම ලෝකයෙන් වැටුනොත් එහෙම මනුෂ්‍ය ලෝකෙට මේ හාර මාසයක් යනවා කියනවා. ඒක හිතන්නකො දුර දිවා රාත්‍රී දෙකේම දිවා රාත්‍රී දෙකේම ඉතින් මම දිවා රාත්‍රී දෙක කියන මහත්තයා ඉතින් මඟ නවතින්නේ ඒ වැටෙන එක වටිනවනේ දිගටම මාස හතරක් යනවා මාස හතරක් යනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ ඒ වුණාට ඔබ වහන්සේලා මෙහෙම කියනවනේ බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගහරින්නේ යම්සේද දික්කල අතක් අකුලන්නේ යම්සේද මේ අයුරින් 이르දිමත් චේතෝ වසීප්‍රාත්ත භික්ෂුව දඹදිවින් අතුරුදහන්ව සැනකින් බඹලෝ පහළ වෙනවා කියා. ඔය වචනේ මම විශ්වාස නොකරමි. එපමණ අති ශීඝ්‍රව බොහෝ යොදුන් සිය ගණනක් එහෙම කරන්න පුළුවන්ද? තේරෙනවනේ අහන එක? මෙච්චර මේ විශාල කූටාගාරයක් වගේ ගලන් බ්‍රහ්ම ලෝකයෙන් මනුෂ්‍ය ලෝකෙට වැටෙන පෘථිවියට ආර මාසයක් යනවා නම් මේ අතක් හකුලලා දිග කරන වේගයෙන් දිග කරපු අතක් අකුලන වේගයෙන් එච්චර වේගෙන් බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන් කියන එක මම නම් විශ්වාස කරන්නේ නැහැ කිව්වා. මහරජාණන් ඔබ උපන්න භූමිය තියෙන්නේ කොහෙද? කිව්වා ස්වාමීනි මම ඉපදිලා ඉපදුනේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ. ග්‍රීක අධිරාජයන්. ඕනේ. මම ඉපදුනේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ එහෙ එහෙ තමයි මම ඉපදුනේ. මහරජාණනි මෙහි ඉඳලා ඇලෙක්සැන්ඩ්‍රියාවට කොච්චර දුරද? දැන් මේ සාගල නුවරනේ. ඒතර මෙහි ඉඳලා ඇලෙක්සැන්ඩ්‍රියාවට කොච්චර දුරද? ස්වාමිනේ මෙහි ඉඳලා ඇලෙක්සැන්ඩ්‍රියාවට යොදුන් 200ක් තියෙනවා. කිලෝමීටර 2000ක්. මහරජාණනි ඔබේ රටේදී කරන ලද යම්කිසි දෙයක් මෙහි යලි සිහි කරද්දී මැනවින් දන්නවා නේද? එසේ ස්වාමිනේ දනිමි. ඒතර දැන් කිව්වා ඔබ ඒ රටේ දෙයක් හිතන්න හිතුවොත් දැන්. ඔන්න දැන් එයා මෙතන ඉඳලා ඇලෙක්සැන්ඩ්‍රියා වෙච්ච දෙයක් හිතනවා. ඒතර හිතද්දී කියනවා එතකොට එතකොට මහරජාණනි මෙතරම් ඉක්මනට ඒ 200 යොදුනක් දුර ඇලෙක්සැන්ඩ්‍රියාවට ඔබ ගියා නේද? දැන් මෙතන ඉඳලා ඇලෙක්සැන්ඩ්‍රියාව හිතනවා තප්පරයට හිතුවනේ. නමුත් යොදුන් ගාන අනුව බලනකොට ඒ වගේ මේ මානසික ශක්තියත් එක්ක දුර බලපාන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. මානසික ශක්තියත් එක්ක දුර බලපාන්නේ. එහෙමයි. කයත් එක්ක තමයි මේ දුර බලපැවිල්ල තියෙන්නේ. පැහැදිලි නේද? අනේ ස්වාමීනි ඔබ වහන්සේ හරි ලස්සනට විස්තර කළා කියලා මේ රජුරෝ සතුටු වෙනවා. ඊට පස්සේ ආයෙ ප්‍රශ්නයක් අහනවා මේ විදිහට. මේ අපි ඇත්තට මේ වගේ ප්‍රශ්න නම් හිතිලවත් නෑ. සාමාන්‍ය මිනිසෙකුට හිතෙන්නේ නෑ මේවා. දැන් තියෙනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ යමෙක් මෙහි මැරෙනවා. බ්‍රහ්ම ලෝකේ උපදිනවා. තව කෙනෙක් මෙහි මැරෙනවා කාශ්මීරයේ උපදිනවා. එතකොට ඉක්මනින් උපදින්නේ කවුද? කල් අරගෙන උපදින්නේ කවුද? දැන් බ්‍රහ්ම ලෝකෙ ඉච්චර දුරයිනේ. එතකොට දැන් මැරිච්ච දෙන්නේ එකපාර මැරෙනවා. එතකොට එයා එක්කෙනෙක් බ්‍රහ්ම ලෝකෙ උපදිනවා, එක්කෙනෙක් අල්ලපු රටේ උපදිනවා. එදොර ওই දෙනාගේ ඉක්මනට ඉපදෙන්නේ කවුද? මහරජාණන් සමාන වෙලා එකම වෙලාවෙ ඉපදිනවා. ස්වාමිනේ උපමාවක් කරන්න කිව්වා. ඊට පස්සේ කිව්වා රජතුමනි ඔබ උපන්න නගරයේ තියෙන්නේ කොහෙද? ඔබ උපන්න නගරේ කියන ස්වාමිනී මම කලසි කියන ග්‍රාමයේ තමයි ඉපදුනේ. මහරජාණනි මෙහි සිට කලසි ග්‍රාමයට කොච්චර දුරයිද? යොදුන් 200ක් කිලෝමීටර 2000ක්. මහරජාණනි මෙහි සිට කාශ්මීරයට කොච්චර දුරයිද? ස්වාමිනී 12 යොදුනක්. කිලෝමීටර 120යි. හරි මහරජාණනි දැන් ඔබ කලසි ග්‍රාමය ගැන හිතන්න. ඒ කියන්නේ අර යොදුන් 200ක් එක කිලෝමීටර 2000ක් දුර හිතන්නකෝ හිතුවා. දැන් හිතන්නකෝ කාශ්මීරේ. ඕන දැන් කාශ්මීරේ හිතුවා. ඊට පස්සේ හව මහරජාණනි ඔබ කල් අරගෙන හිතුවේ කොයි තැනද? හිතන්න වෙලාව වැඩිපුර ගියේ කෝකට? අනේ ස්වාමීනි දෙකම එක වෙලාවෙම හිතුවා කිව්වා. කොහොමද කොහොනේ? ඒ විස්තර කරන්නේ නැහැදනේ. ඊට පස්සේ තියෙනවා මහරජාණනි ඒ විදිහම තමයි කෙනෙක් මෙහි මැරෙනවා, බඹලෝ උපදිනවා. තව කෙනෙක් මෙහි මැරෙනවා, කාශ්මීරි උපදිනවා. සමාන කාලනේ එකම වෙලාවේ උපදින්නේ. දැන් මෙහි ඉඳලා බ්‍රහ්ම ලෝකෙ ඉපදුනත්, නිරේ ඉපදුනත්, මනුස්ස ලෝකෙ ඉපදුනත්, ධාතු මහරජෙක ඉපදුනත්, පෙරේතෙක් වෙලා ඉපදුනත් එකම වෙලාවේ සප්පරේට උපදිනවා. අනේ ස්වාමීනි තව උපමාවක් කියන්න. කියනවා මහරජාණනි මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? කුරුල්ලන් දෙදෙනෙක් අහසින් පියාසලා යනවා. ඔවුන් අතුරින් එක කුරුල්ලෙක් උස ගහක මුදුනේ වහනවා. තව කුරුල්ලෙක් චූටි ගහක බිම වහනවා. ඔවුන් දෙදෙනා එක්වරම ගස්වල වහලා සිටිද්දී කවුරුන්ගේ ඡායාවද පළමුවෙන් පොළොවට වැටෙන්නේ? කවුරුන්ගේ ඡායාවද කල්ගත වෙලා වැටෙන්නේ? කුරුල්ලෝ දෙන්නෙක් කියනවා ඇවිල්ලා එක කුරුල්ලෙක් ගහේ උඩම වහනවා. තව එක්කෙනෙක් පහතම වහනවා. හෙවණැල්ල ඉස්සෙල්ලා වැටෙන්නේ කාගේද? පස්සේ වැටෙන්නේ කාගේද? මහත්තයා මොකද කියන්නේ තේන්නේ? පෙරපසු වීමක් නෑ. පෙරපසු වීමක් නෑ. මේ වෙලාව දෙන්නගම එක වෙලාවෙ වැටෙනවා හෙවණැල්ල. ස්වාමිනී එක්වරම ඡායා දෙක පොළොවේ වැටෙනවා. මහරජාණනි මේ විදිහම තමයි කෙනෙක් මෙහි මැරෙනවා, බඹලෝ උපදිනවා, තව කෙනෙක් මෙහි මැරෙනවා, කාශ්මීරි උපදිනවා. සමාන කාලයකින් උපදින්නේ. ස්වාමීන් නාගසේනයන් වහන්සේ හරි ලස්සනට ඔබ වහන්සේ විස්තර කළා කියලා. ඉතින් මහත්තයා මරණයෙන් පස්සේ පණ ඇදෑද මැරුණාද ඉපදෙන්න නම් පණ ඇදෙilla නැහැ. එකවර එකවර කියන්නේ ශනිකෝ උපදිනවා. සාමාන්‍ය නිරේ උපදින්න තියෙන වේගය දැන් නිරේ ගත්තොත් මේ ඝනකට බොල් මහ පොළොවේ ඒ ඒකත් පැත්තකට දාන්නකෝ අපි පැත්තකට දාමු කියන්නේ පසකින් තියමු ලෝකාන්තරික නිරය ගත්තොත් මේ සක්වලෙන් එහානේ. ඒ සක්වලෙන් එහා නිරේ උපදිනවා පව කරපු කෙනා හිසේ තිබ්බ බරක් බිම තියෙන වේගින්. හිසේ තියෙන බරක් බිම තියෙන වේගින්. එතකොට යම් කෙනෙක් ඉපදුනා කියනකො මේ චාතු මහරජගේ දෙවියෙක් වෙලා ඒත් ඉසේ තියෙන බර බිම තියෙන වේගෙන් ඒ ගෙදරම මල පෙරේතෙක් කියලා ඉපදෙනවා කියන්නකො ඉසේ තියෙන බර බිම තියෙන වේගෙන් මේ අසුරු සැනින් මේවා වෙනවා. ඒ කියන්නේ මෙහින් කෙනෙක් මෙහින් විඥානේ චුත වෙන්නේ ආයි උපතක් එයාගේ ඊළඟ අපේක්ෂාව ඊළඟ උපත. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මව් ඇස්සී සොයාගෙන තනබුරුල එල්ලෙන මේ බඩගින්නේ ඉන්න වහු පැටියෙක් වගේ මෙහින් ශරීරය අත්හැරපු ගමන් ආය උපතක් කරා යනවා. මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. ආයේ උපතක් කරා යන්නේකට වේලාවල් කිය කිය ඉන්න විදිහ නැහැ. දැන් ওই සාමාන්‍යයෙන් උපතක් විදිහට ගන්ධබ්බෙක් සැරිසරනවා. ඒවා ඔක්කොම එක එක්කෙනාගේ ලෝකවල හැදිච්ච දේවල්. මතවාද නේද? මතවාද. ස්වාමීනි අවසරයි. අර කෙනෙක්ව උපදිනකොට කොහේ හරි ස්ථානයක එකවර එකවරම කාලයක් නැතුව එකවර සිද්ධ වෙනවා කියන කරුණ ඔබ වහන්සේ අපට පැහැදිලි කරලා දුන්නා. ස්වාමීනි ඔබ වහන්සේ මතක් කළ පරිදි අර බොහෝ දෙනා සමහර අවස්ථාවල හිතන කාරණාවක් තමයි උපදින්න කලින් කොහේ හෝ කැරක් කැරක ඉන්නවද වගේ එහෙම මත තියෙනවා නේද ඔව් ළඟදී අම්මා කෙනෙක් මා මේ මටත් කතා කරලා මොකද්ද එකක් කිව්වා මේ මොකද්ද කිව්වේ මේ මොකක් හරි දරුවන්ගේ ප්‍රශ්නයක් ඒ ගිහිලා රුවන්වැලි සෑයට බාර වුණා හරි මොකක් හරි කියලා ආන්දරනේ ඔතන උපදින්න ඉන්න මේ ජීවිත කැරකි කැරකි ඉන්නවා කියනවනේ කියලා මේ අම්මලාගේ බණ ඉතින් ඊට පස්සේ මේ ඒ වගේ මිනිස්සුන්ගේ ඒ වගේ අදහස් තියෙනවා. ඉතින් අපිට මෙහෙම අපි ධර්මයේ මේ විදිහට පැහැදිලිව විස්තර කරද්දී ඉතින් ඒවා තේරුම් ගන්න ඕනේ. මෙතන තියෙන්නේ අපිට ගන්ධබ්බ අවස්ථාවක් තිබිලා අපි තෝරා තෝරා ගියා නම් ජීවිත ජීවිත තෝරා තෝරා ගියා නම් අපි දුප්පත් පවුල් වල ඉපදෙන්නත් ඕනේ ප්‍රශ්න තියෙන පවුල් වල ඉපදෙන්නත් ඕනේ නේද එහෙම එහෙමනේ කර්මනේ සියල්ල සිද්ධ වෙන්නේ කර්මානුරූපවනේ උපදින්නේ නේද? ඉතින් ඒකයි. ඉතින් ඒක තේරුම් ගන්න ගන්ධබ්බ කියන වචනේ මහත්ය බුද්ධ දේශනාවේ සිද්ධ තේරුම් යන එක තැනක තියෙනවා. ඒ ඒ වෙලාවේ බුදුර ඒ කාරණා තැන් දෙකක විස්තර කරනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ අහනවා ස්වාමීනි එක්කෙනෙක් මෙතනින් මව් මේ ශරීරයෙන් ගිහිල්ලා. ඊළඟට තවත් ශරීරයකට මව් කුසකට ගිහිල්ලා නැහැ. මේ ශරීරය අත්හැරලා තවත් මව් කුසකට ගිහිල්ලා නැහැ. ඒ අතරතුර එයාගේ කොයි වාගේ දින්නේ කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා එයා තණ්හාව උපාදාන කරගෙන ඉන්නවා කියලා. තණ්හාව උපාදාන කරගෙන ඉන්නවා කියලා. ඒ කතාවේ අර්ථය තමයි තණ්හාව යම් තැනක තියෙනවා නම් එතන පංච උපාදාන ස්කන්ධය තියෙනවා. පංච උපාදාන ස්කන්ධය යම් තැනක තියෙනවා නම් එතන උපතක් තියෙනවා. එතකොට යම් කිසි කෙනෙක් මෙතනින් චුත වෙලා තවත් මව් කුසකට ගිහිල්ලා නැත්නම් අපි කියමු මනසලෝක ඉපදෙන කෙනෙක් කියලා. ඒ අතරතුර එක්තරා යම් ජීවි ස්වභාවයක ඉන්නවා. ආන්නේ ජීවි ස්වභාවේ පංච උපාදානස්කන්ධය. තේරෙනව නේද? එතකොට අපිට ඒකට දැන් අද කාලේ තියෙන ගන්ධබ්බ කියන කතාව දාන්න බැරි. මොකද අද කාලේ ගන්ධබ්බ කියන වචනෙට මිනිස්සු දෙන අර්ථකථනය වැරදි. එහෙමයි ස්වාමී. මිනිස්සු කියන්නේ උපතක් හොය හොයා යනවා කියලා. එහෙමයි. එහෙම නෙවෙයි ඒක සිද්ධ වෙන්නේ. තවත් තැනක තියෙනවා මව් කුසක මව්පියන්ගේ එක්වීමක් වේද මේ මව මේ ඍතු වෙන කාන්තාවක් වේද මව්පියන්ගේ ඉක්වීමක් වේද ගාන්ධබ්බයාගේ පැමිණීමක් වේද ওই කාරණා තුන මුල් කරගෙන මේ උපතක් සිද්ධ වෙනවා මනස කලලයක් බඩේ හට ගන්නවා කියලා. එහෙමයි. එතකොට එතන ගාන්ධබ්බයා කියන්නේ උපතක් කරා එන විඥාණයට. උපතක් කරා එන විඥාණයට කියන නමක්. ඉතින් ඒ වාගේ දේවල්. ඉතින් මිනිස්සු සාමාන්‍යයෙන් ඉක්මනට ඒ වගේ දේවල් ග්‍රහණය කරගන්නවා මිසක්කා මේ මේ සසර පැවැත්ම, කර්ම බලවේග ඒව හිතට යන්නේ දැන් මිනිස්සු ගොඩාක් අර චුතිසිත මොකක් වේද ප්‍රතිසන්දිත මොකක් වේද කියලා හිතනවා මිසක්කා තමන් කරන කියන දේවල් තමන් දායාද කරගන්නවා කියන ධර්ම හිතට යන අඩුයිනේ. ධර්මානුකූල ජීවත් වෙනවද කියන කාරණාව ඒක තමයි ඉතින් මේ ලෝකයේ ස්වභාවය. මහතේ ඊළඟට අහනවා මේ හරි ලස්සනයි ඊළඟ කාරණාව ස්වාමිනී නාගසේනයන් වහන්සේ බොජ්ජංගයන් කීයක් තියෙනවද? මහරජාණනි බොජ්ජංග හතක් තියෙනවා. දැන් බොජ්ජංග හතක් තියෙනවා මහත්තයා බොජ්ජංග කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට මුල් වෙන ඒකාන්තයෙන් මුල් වෙන කාරණා හත. චතුරාර්ය සත්‍ය අවබෝධයට ඒකාන්තයෙන් මුල් වෙන කාරණා හතක් තියෙනවා. ඒකට කියනවා මේ සත්ත බොජ්ජංග කියලා. සති සම්බොජ්ජංගය. අපි ඒක භාවනාවක් ඇතුළෙන් විස්තර කළොත් අපි කියමුකෝ ආනාපානා සතිය කියලා. ආනාපාන සතියේ අර මේ භාවනා අරමුණේම මනාව සිහිය පවත්වනවනේ. ඊට පස්සේ මේ සිහිය පවත්වනකොට අකුසල් ප්‍රහාණය කරමින් කුසල් කුසලයේ මත පවත්වමින් ආනාපාන සතියේ සිහිය පිහිටවනවා. නිවනට නැඹුරු වෙලා. ආනාපාන සතියේ සිහිය පවත්වන ගමන්ම අකුසල මානසිකාර යටපත් කරන ව්‍යායාමය. ඒ ඉතින් ඒකේ මනාව පිහිටවන්න පිහිටවන්න අකුසල පිහිටවනවා කියන්නේ අකුසල මානසිකාර විතක්ක ਵਿਚාරයෝ ඒ කියන්නේ අකුසලයේ සම්බන්ධයෙන් එන දේවල් ඔක්කොම බැහැර කර කරනේ කුසල ආරමුණේ හිතන්න තියෙන්නේ. එහෙමයි සර්. ඒතකොට අර නිවනට නැඹුරු කර කරම හිත නිකලෙස් වීමට හිත නැඹුරු කර කරම ආනාපාන සතිය හිත පිහිටවනකොට ආන්නේ ඒ ස්වභාවයට කියනවා සති සම්බොජ්ජංගය. නැත්නම් බොජ්ජංග වෙනව වඩනවා කියලා එකක් නෙවෙයි තින්නේ තමන් කරන භාවනාවෙන් තමන් කරන මේ කුසල් ප්‍රතිපදාවෙන් තමයි වැඩින්නේ ඒක. ඊළඟට තියෙනවා ධම්මවිචේ සම්බොජ්ජංගය. ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ ඒ භාවනා අරමුණ වඩ아가ගෙන යනකොට ආනාපාන සතිය නම් ඒකේ ප්‍රීතිය වෙනස් වෙන හැටි, සැපේ වෙනස් වෙන හැටි. ඊළඟට ඒ ආනාපාන සතිය තුළ Tamanට ප්‍රකට වෙන පංච උපාදානස්කන්ධේ අනිත්‍ය ස්වභාවය ආදි වශයෙන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අර භවනා අරමුණ විමසා විමසා යෑමක් තියනවාද ඒකත් නිවනට නැඹුරු වෙලා හිත පවත්න්නේ ආන්නේ මනසින් කෙලෙස් ගෙවි යන විදිහට විමසා විමසා යන ගතියට කියනවා ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා. ඊළඟට විරිය සම්බොජ්ජංගය. විරිය සම්බොජ්ජංගය කියලා කියන්නේ ඒ භාවනා අරමුණ අපිට වඩන්න තියෙන අකුසල් ප්‍රහාණය කර කර කුසල් උපදවා උපදවා. ඊළඟට නූපං අකුසල් නූපදවමින් උපං උපං කුසල් තව තව වඩා වර්ධනය කරමින් තමයි මේ භාවනා අරමුණේ එක දිගට කරගෙන යන්න තියෙන්නේ. එතකොට මේ වීරිය පටන් ගත්ත තැනත් මැදත් අවසානයත් එක විදිහටම වීරිය කරගෙන යන්න ඕන. එතකොට යම්කිසි භාවනා අරමුණක් වීරියෙන් පවත්නකොට ආන්නේ වීරිය ඒ වීරිය නිවනට නැඹුරු වෙලා. කෙලෙස් ගෙවීම පිණිස නැඹුරු වෙලා පවතිනවා. ආන්නේ වීරිය කියනවා විරිය සම්බොජ්ජංගය කියලා. ඊළඟට තියෙනවා මේ පීති සම්බොජ්ජංගය. පීති සම්බොජ්ජංගය කියලා කියන්නේ මේ විදිහට සිහිය පවත්වමින් ඒක දහම් කරුණු තේරුම් ගනිමින් වීරිය පවත්ව පවත්තා අර භාවනා අරමුණ වඩ වඩා වඩ වඩා යනකොට ප්‍රීතියක් උපදිනවා තමා තුළින්. තමා තුළින්ම ප්‍රීතිය උපදිනවා. ආන්නේ ප්‍රීතිය තියෙන්නේ කෙලෙස් ගෙවීම පිණිස. ඔහු ඒ භාවනා අරමුණේ ඉදිරියට ගෙන යාමට බලවේගයක් විදිහට තියෙනවා. ඔහුට පහසුව හදලා දෙනවා. ඊළඟට අර භාවනා අරමුණ පවත්වන්නට සම්පූර්ණ පසුබිම හදලා දෙනවා ප්‍රීතිය. මොකද යම් දෙයක් කරද්දී අපට ප්‍රීතිය සතුට උපදිනවා නම් තමයි අපිත් ඒක දිගටම කරගෙන යන්නේ. දැන් මේ වැඩසටහනත් අහද්දී මුලින් ප්‍රීතිය සතුට සැහැල්ලු ඉපදුනාද? එතකොට තමයි වැඩසටහන ටික ඔක්කොම බලන්නේ. මුලින්ම බලලා අනේ මේක වැඩක් නැහැ මොන කතාවද මේ කියලා අත්හැරියානම් ප්‍රීතිය ඉපදුන්නේ නැත්තම් මේ වැඩසටහන බලන්නේ ඒ වගේ තමයි යම්කිසි දෙයකින් ප්‍රීතියක් උපදින්න ඕන ඒක කරගෙන යන්න. දැන් ওই ළමයිට ඉගෙන ගන්න බැරි ප්‍රශ්න තියෙන්නේ. ඒ ළමයි ගොඩාක් ඒ ඒ තුලින් ඔහුට ප්‍රීතිය උපදින්නේ නැහැ. ඉගෙන ගනිද්දී. ඒ නිසා ඒකේ නියැලෙන්නේ නැහැ. දැන් මේකේ භාවනා ආරමුණේ කරනකොට ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය උපදින නිසා අර මෙතෙක් ආපු දහම් වැඩපිළිවෙලේ නැවත නැවත නියැලෙනවා. ඒතකොට නිවනට නැඹුරු වෙලා ඒ උපදින ප්‍රීතියට කියනවා ප්‍රීති සම්බොජ්ජංගය. නිවනට උපකාරී අංගයක්. චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරී වෙන අංගයක් විදිහට ප්‍රීතිය වැඩ කරනවා එතන. එතකොට ප්‍රීතියෙන් මේ විදිහට භාවනා කර කර යනකොට කය සැහැල්ලු වෙනවා. සිත සැහැල්ලු වෙනවා. හරි පහසුයි. එතකොට මේ සැහැල්ලුවත් එක්ක භාවනා අරමුණ දිගට පවත්නවා. එතකොට මේ සැහැල්ලුව පවතින්නේ නිවනට ඇඹුරු වෙලා. ආන් ඒකට කියනවා පස්සද්ධි සම්බොජ්ජංගය කියලා. සැහැල්ලුව නේද? සැහැල්ලුව පස්සද්ධි සම්බොජ්ජංගය. ඊළඟට තේනවා ඒ විදිහට මේ මේ බාන භාවනා කරගෙන යනකොට වීරියෙන් හොඳට නුවණින් විමසා විමසා සීය පිහිටුවා පිහිටුවා ප්‍රීති ඉපදෙමින් සැහැල්ලුවෙන් භාවනා කරගෙන යනකොට හිත සමාධි වෙවි සමාධි වෙවි සමාධි වෙවි ඒ භාවනා අරමුණේම හිත පවතිනවා. එතකොට ඔහුගේ හිත සමාධිමත් වෙන්නේ නිවනට නැඹුරු වෙලා. කෙලෙස් ගෙවි යන විදියටයි හිත එකඟ වෙන්නේ. ආන් ඒකට කියනවා සමාධි සම්බොජ්ජංගය කියලා. ඊට පස්සේ මේ විදිහට මෙයා මේ මේ තුල තියෙනවානේ මෙයාගේ ධම්මවිචේ තියෙනවානේ හොඳට විමසනසා එකඟ වූ සිතෙන් මේ දහන් අරමුණු මානසිකාර කර කර ආනාපාන සතිය හෝ ධාතු මානසිකාරය හෝ අසුභාවනා හෝ කරගෙන යනකොට ජීවිතයේ ඇත්ත ස්වභාවය තේරෙන්න ගන්නවා. ඒ ඇත්ත ස්වභාවය තේරෙනකොට ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති ස්වභාවයක් හිතේ හට ගන්නවා. ඒක උපේක්ඛා සම්බොජ්ජංග. ඒ ඇති වෙන උපේක්ෂා. මෙතන මේ උපේක්ඛාව උපේක්ෂාව මේ වේදනාව නෙවෙයි. එහෙමයි ස්වාමී. උපේක්ෂා වේදනාව නෙවෙයි. මධ්‍යස්ත බව ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති නැති ස්වභාවය. ආන් ඔය අංග හතෙන් හිතක් වැඩෙනකොට ආන් ඒකට තමයි සත්බොජ්ජංග වැඩුණා කියලා කියන්නේ. ඉතින් අහන ඔය සත්බොජ්ජංග ගැන මම කිව්වේ යම්සේ දැන් සාමාන්‍යයෙන් අපි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙනකොට මේ බුද්ධ ශාසනයේ තියෙන දහම් කරුණු තේරුම් ගන්න ඕන. අහලවත් තියා ගන්න ඕන, හිත පහදව ගන්න ඕන. ඒ නිසා නිකා මේ රටේ ලෝකේ තියෙන විස්තර හොයවෙයි නැතුම් අපි අහලා තියෙනවා නම් සත්‍විස් බෝධිපාශික ධර්ම කියලා පොඩ්ඩක් බලන්න මොකක්ද ඒ සත්‍විස් බෝධිපාශික ධර්ම? එහෙමයි. නේද? දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට අපිවත් ඒවා කරන්නේ නැත්නම් කවුද මේවා කරන්නේ? ඊට පස්සේ දහම් කරුණු තේරුම් ගන්නකොට මේ බුද්ධ ශාසනය ගැන පැහැදීම තව තව ඇති වෙනවා. මේ අනේ බුදු කෙනෙක් පහළ වෙලා කොච්චර මිනිස්සෙක්ගේ අධ්‍යාත්මය දියුණු කරන්න මේ කරුණු කාරණාව අදාළලා තියෙනවද කියලා. ස්වාමීනි මේ පහනාද සූත්‍රයේ මේ සත්‍විස්පා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ගැන විස්තර වෙනවද? පහරාද සූත්‍රයේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ගැන විස්තර වෙන්නේ අර සාගරයේ මුතුමැණික් තියෙනවනේ. එහෙමයි. සාත්‍රුවන් ආදී එතකොට ඒ නිසා අසුරයකට ආශා කරනවා වගේ මේ බුද්ධ ශාසනයේ සත්‍යස් බෝධිපාලසික ධර්ම නැමැති මාණික්කය තියෙනවා. ඒ නිසා ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයට හරි කැමතියි කියලා. ගයි මේ බුද්ධ ශාසනයේ සිහිය පීඨවන හැටි තියෙනවා. නුවණින් විමසන හැටි තියෙනවා. ඊළඟ වීරිය උපදින හැටි තියෙනවා. ඊළඟට සැපේ ප්‍රීති සැපේ උපදින හැටි තියෙනවා. ඊළඟට සමාධි උපදින හැටි තියෙනවා. මේ ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති හිතක් හදාගන්න විදිය තියෙනවා. බෝධිපාක්ෂික ධර්ම. ඉතින් මහත්තයා අහනවා ස්වාමීනි මේ නාගසේනයන් වහන්සේ ඔය හතෙන් අවබෝධය ඇති කරවන්නේ කවර බොජ්ජංගයේද? කියන්නේ අවබෝධයක් ඔහුට අවබෝධයක් ඇති කරවන්නේ සිහියෙන්ද ධම්මවිචයෙන්ද වීරියෙන්ද ප්‍රීතියෙන්ද සමාධියෙන්ද උපේක්ෂාවෙන්ද ඔහුට අවබෝධයක් ඇති කරවන්නේ ওই කාරණා හතෙන් කෝකද කියලා. ඊට පස්සේ කියනවා මහරජාණෙනි මේ මේ අවබෝධයක් ඇති කරවන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගේ නම් වූ එක බොජ්ජංගයක් තුලිනුයි අවබෝධය ඇති කරවන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරවන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගය. ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ නුවණින් විමසන එකට. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් යථා ස්වභාවයෙන් විමසන එකට තමයි ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ. ඒ යථා ස්වභාවයෙන් විමසනකොට ඒ තුලින්මයි අවබෝධ වෙන්නේ. ස්වාමීනි එකම භාවනා අරමුණක් පිළිටවාගෙන මේ හත් ආකාරයට නිවන අවබෝධය පිණිස මේ කාරණා දහම් කරන වැඩි ඒ එක භාවනා අරමුණක් වඩනකොට ඒ භාවනා අරමුණ හරියට ප්‍රගුණ කළොත් ඔය හත වැඩෙනවා ඔය හත වැඩෙනවා ඔය මේ මේ බොජ්ජංග හත වඩන විදිය මහත්තයා හරි ලස්සනට විස්තර තියෙනවා දැන් කියනවා මේ හිත විසිරිලා වැඩි වුණාට පස්සේ සමාධි සම්බොජ්ජංගේ වඩන්න කියනවා හරිද? හිත විසිරලා වැඩි වුණොත් හිත එකඟ කරන අරමුණක් ගන්න කියනවා. නිදි මත ඇති වෙන වෙලාවට සමාධි සම්බොජ්ජංග වඩන්න එපා කියනවා. නිදි මත ඇති වෙන වෙලාවට ධම්මවිචේ බොජ්ජංගේ වඩන්න කියනවා. අර නොනින් විමසලා හිත ටිකක් වෙහෙස වෙනකොට අර නිදි මත නැති වෙලා යනවා. ඒ වගේ නීවරණ පහ තුළ බොජ්ජංග වඩන හැටි වෙනම තියෙනවා. ඒ ඒවා මේ සංයුතනිකායේ පස්වෙනි පොත් වහන්සේගේ බොජ්ජංග සංයුත්තේ කියලා තියෙනවා. කියවන්න හරි ලස්සනයි. ඒ බොජ්ජංග වදන හැටි තියෙනවා. මහත මෙතන හරි ලස්සන කාරණාව මේ කියන්නේ. මේ කාරණාව අපිට කලින් මුණ ගිහිල්ලා නැහැ. ඒ තමයි මේ බෝධිඅංග හතක් කියලා තියෙනවා. ඒ හතෙන් අවබෝධයක් කරා ඔබ ගෙනියන්නේ සීහ පිහිටව පමණින් අවබෝධ වෙන්නේ නැහැ. වීරිය ඇති වුණ පමණින් අවබෝධ වෙන්නේ නැහැ. ඊට පස්සේ මහත්තයා දැන් මෙහෙම හිතන්නකො 100 ගත්තොත් දොරටු පාලකයානේ. දොරටු පාලකයා සිටි පමණින් නගරය ආරක්ෂා වෙන්නේ එහෙමයි. ඊට පස්සේ වීරය කියන්නේ කරුව ගහන එකනේ වැටෙන එකට. එහෙමයි. ඒක වැටෙන එකට කරුව ගහපු පමණින් නගරය ආරක්ෂා වෙන්නේ ඊට පස්සේ තියෙනවා ප්‍රීතිය. විපදුන පමණින් මේ කෙලෙස් ප්‍රහාණය වෙන්නේ නැහැ. සමාධිය ඉපදුන පමණින් කෙලෙස් ප්‍රහාණය වෙන්නේ නැහැ. ඊළඟට ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති ස්වභාවයට හිතපත් කරගත්ත පමණින් කෙලස් ප්‍රහාණය වෙන්නේ නැහැ. උපේක්ෂාව නේද? උපේක්ෂාවට ආව පමණින් කෙලස් ප්‍රහාණය වෙන්නේ නැහැ. කෙලස් ප්‍රහාණය වෙන්නේ නුවණින් විමසීම තුළින්. සෝවාන් වෙන්නේ චතුරාර්ය සත්‍ය විමසීමෙන්. ඒක වෙන ඒ ඒ කෙලෙස් වෙන විදිහකට ප්‍රහාණය වෙන්නේ නැහැ. නුවණින් විමසන්නම ඕන. ඊට පස්සේ කියනවා ස්වාමීනි ධම්මවිචය කියන එකෙන්ම නම් අවබෝධ වෙන්නේ මොකටද තව හයක්? අපිට ඕනේ අවබෝධයක් නම් මොකටද තව හයක්? මහරජාන්නේ මේ ගැන කුමක්ද හිතන්නේ? කඩුව කොපුවෙහි දමලයි තියෙන්නේ. අතින් කඩුවගෙන සිඳිය යුතු යමක් ඇද්ද? කඩුව කොපිහි තිබෙන කල්ලි ඒ සිඳින්ට හැකිද? නොහැකේ ස්වාමීනි. මහරජාණනි, ඒ ආයුරින්ම ධම්මවිචේ සම්බොජ්ජංගෙන් තොරව අනෙක් බොජ්ජං අයෙන් පමණක් අවබෝධය ඇති කරවන්නේ නැහැ. ස්වාමිනී නාගසේනන් වහන්සේ ඉතා දක්ෂ වෙනසේක. දැන් හරි ලස්සනට දැන් මේ විස්තර කරනවා. ඒ තමයි මේ අර කඩුවේ උපමාවෙන්. දැන් සාමාන්‍යයෙන් කඩුව තියෙන කොපිය දාලා. ඒකට කඩුවට තියෙන අංග. කඩුවේ මිට තියෙනවා, කොපුව තියෙනවා, මූණත තියෙනවා. ඊට පස්සේ ඒක සන්නහායක් විදිහට ශරීරෙ එල්ලෙන්න තියෙනවා. එහෙමයි. ඒකට එහෙම දාගෙන කඩුව තියෙද්දී ඒ තියෙන තාකල් කඩුව එහෙම එහෙම තිබ්බා කියලා සිඳින්න බෑ සතුරා. ඔය කොපුවෙන් එළියට අරගෙන ගහනකොට තමයි සිඳින්නේ. නමුත් කඩුව තියෙන්නේ අර විදියට. කොපුවේ දාලා කඩුව තියෙන්නේ. සිඳින්නේ කඩුවෙන්. නමුත් ඒකේ මිට කඩු කොපුව ඔක්කොම ටික තියෙනවා. ඒ වගේ තමයි කෙලිස් නසන්නේ ධම්මවිචේ සම්බොධ්ජංගේ. නමුත් ඒවා තියෙන්නේ සති ඊළඟට ප්‍රීති පස්සද්ධි ආදී ඒවත් එක්කමයි තියෙන්නේ. ඒ වගේ උපකාරෙන්ද තියෙන්නේ. ඒ වගේ උපකාරෙන් ඒව ඒ ඒ ඒවත් එක්කමයි තියෙන්නේ. ස්වාමීනි දැන් මේ සෝවාන් වෙනකොට ශ්‍රාවකේ ඒ ශ්‍රාවකයා තුලත් අනුපිළිවෙලෙන් මේ බොජ්ජංග ධර්ම වැඩි යනවද ස්වාමීනි එහෙම? සෝතාපන්න වෙන මොහොතේ ਉਹ බොජ්ජංග ධර්ම ඔහුගේ සිතේ වැඩුණ නැත්නම් සක්කාය දිට්ඨි ප්‍රහාණය වෙන්නේ නැහැ ඒ මොහොත. ඒ අසුර සැනින් ඒ අවස්ථාව වැඩෙනවා. දැන් මේක අපේ ඉදිරියට ඉගෙන ගන්න ලැබෙනවා. මේවා අපි වෙන වෙනම කතා කළාට එක මොහොතින් මේවා වැඩි යනවා. එහෙමයි. ඊට පස්සේ ස්වාමීනි අරහත් භාවයේ පිණිස තවදුරටත් වැඩි යනවාද බොජ්ජංග ධර්ම? බොජ්ජංග ධර්මයන් පරිපූර්ණත්වයටපත් වෙන්නේ අරහත් ඒ ඒ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බොජ්ජංග ධර්මයන් ආර්ය අෂ්ටාංග මාර්ග ආදී යම් පමණක්ද ඒ පමණට මාර්ගඵලයි එතකොට මේ සියලු සත්‍යස් බෝධිපාශික ධර්මයන් පරිපූර්ණත්වයටපත් වුණාද? එතන තමයි අරහත් සිතිය ඒ විදිහටයි මේ කාරණාව තේරුම් ගන්න තියෙන්නේ. ඒ මේ බෝධිඅංග පිළිබඳව ප්‍රශ්නේ ආයෙත් රජතුමා මේ වෙනත් පැත්තකින් ප්‍රශ්න. දැන් මේකෙන් තේරෙනවා දැන් රජතුමා අර එක දිගට ආපු ඒකාකාරී බව මේවා වෙලා දැන් රජතුමාට හිතෙන හිතෙන එක අහනවා දැන්. තේරෙනවනේ? හොඳයි ඉතින් මේ අහන වේවා මේ විදිහට අහන එක හරි වටිනවනේ. එහෙමයි. ඉතින් ඔන්න අපේ නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා අපේ මිලිඳු රජතුමා ස්වාමීන් නාගසේනයන් වහන්සේ බොහෝ වෙන්නේ පිනද නැත්නම් පවද? මහරජනි පිනයි බොහෝ වෙන්නේ. පව ටිකයි. බොහෝ වෙනවා කියන එක තේරෙනවානේ. පැතිරිලා යන්නේ පාපේද පිනද කියලා. ඊට පස්සේ කිව්වා පැතිරිලා වැඩිලා ඒක දියුණු පවණු වෙන්නේ පින. පාපේ නෙවෙයි. මේකට හේතුව මොකද්ද? මහරජාණනි පවක් කරද්දී මා විසින් පාප කර්මයක් කරන ලද්දේ කියලා විපිලිසර වෙනවා. ඒ හේතුවෙන් ඒ පව පිළිවෙලින් වර්ධනය වෙන්නේ නැහැ. නමුත් මහරජාණනි පිනක් කරද්දී විපිලිසර වෙන්නේ නැහැ. විපිලිසර නොවන නිසා සිත පිනා යනවා. සිත පිනා යන නිසා ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිමත් සිත ඇතිගෙනාගේ කය සංසිඳෙනවා. කය සංසිඳුනාම සැප විඳිනවා. සැප ඇතිගෙනාගේ සිත සමාධිමත් වෙනවා. සමාධිමත් සිත ඇතිගෙනා යථාභූත ඥානය ඇති කරගන්නවා. ඔය කරුණ අනුව තේරුම් ගත යුත්තේ පින තවදුරටත් වර්ධනය වෙන බවයි. ඒ කියන්නේ පිනට ගමනක් තියෙනවා. පින කරලා ඒ පින ගැන සීකර කර කර කර ඉන්නකොට ප්‍රීති ප්‍රමෝදේ හිතේ ඇති වෙනවා. ඔය පිළිසර නැහැ. ඒ ප්‍රීති ප්‍රමෝදය ඇති වෙනකොට කය සංසිඳෙනවා. කය සංසිඳෙනකොට සැපය ඇති වෙනවා. සැපයක් ඇති වෙනකොට කය සැහැල්ලු වෙනවා. සැහැල්ලු වෙනකොට හිත එකඟ වෙනවා. ස්වාමිනේ කය සංසිඳනවා කියන්නේ කය සංසිඳනවා කියලා කියන්නේ මහත්ය දැන් හිතන්නකෝ අපිට අසනීපයක් ඇදුනට පස්සේ ඇඟ බර වෙලා යනවනේ. ඊට පස්සේ ඔළුවත් බරයි නිදිමත ගාතියත් වැඩි හරියට කතා කරගන්නත් බෑ. මොකද්ද තෝන්තු වෙලා යන ගතියක් එනවනේ. ඒතර ඒක වෙන්නේ අර මනසත් එක්ක අර මොකද්ද වෙලා. හොඳ දහම් කතාවක් කරලා ප්‍රීතියෙන් ඉන්න වෙලාවක බලන්න මූණ සතුටු වෙලා මේ හිනාව ඇවිල්ලා තව තව කතාවට එකඟ වෙලා ඊට පස්සේ තව කතාව දික් කරගන්න කැමති. දැන් අර ස්ත්‍රීතිය හිතේ නැති වුණාට පස්සේ කය සැහැල්ලු නැහනේ. එතකොට කතාවක් කළත් ඉක්මනට ඉවර කරගන්න ඉක්මනට මේක කොයි වෙලාවෙද ඉවර වෙන්නේ ඊළඟට එහෙම නැත්නම් මෙතනින් කොයි වෙලාවෙද යන්නේ එහෙම කියලා ඉන්නේ. සැහැල්ලුව බලපානවා සැපේද? සැපේ බලපානවා හිත එකඟ බවට. එකඟ බව බලපානවා යමක් තේරුම් ගන්න. එතකොට පස්සද්ධිය ඇති වෙලා ප්‍රීති ප්‍රසද්ධිය ඇති වෙලා කය සැපේට ඇවිල්ලා සමාධියටපත් වෙලා ඒ හිත ඒ පැත්තට දියුණු කරගන්න ලැබෙන්නේ පිනත් එක්ක. එහෙමයි සර්. පාපේ එවැනි ගමනක් නැහැ. පාපේ තියෙන්නේ හිත හැකිලි හැකිලි යන ගතිය තමයි පාපේ තියෙන්නේ. ඊට පස්සේ කියනවා මහරජාණෙනි අත්පා සිඳුණු පුරුෂයෙක් භාග්‍යතුන් වහන්සේට එක් මහනෙල් මිටක් පූජා කොට 91 කල්පයක් අපායට නොයයි. මහරජාණන් මේ කාරණේනොත් පින බොහෝ බවක් පව ටිකක් බවක් තියෙමි. ඉස්සර වෙලා තියෙනවා අතපය කැපිච්ච කෙනෙක් මේ නිල්මානන් මිටක් ඔහු ළඟට ලැබිලා ඔහු ඒක භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා. මේ මල් මිට භාග්‍යතුන් වහන්සේට පූජා වේවා කියලා. මෙයාට හරි සතුටුයි. ප්‍රීති මේකක හිත හිතාම සැපෙන් හිටියා. මෙයා මැරුණා. විපස්සී බුද්ධ ශාසනයේ ඒ කාරණාව සිද්ධ වුණේ. ඊට පස්සේ එයා අපේ බුද්ධ ශාසනය දක්වා ගෞතම බුද්ධ ශාසනය දක්වාම අපායකට වැටිලා නැහැ. දෙවියන් අතර බලවත් මිනිසුන් අතර උපදිලා තියෙනවා. සුගතියේම උපදිලා තියෙන එක මල් මිටක් පූජා කරලා. හිත පිනා ගිය නිසා. හිත පිනා ගිය නිසා. පාපේද එහෙම නැහැ. දැන් පාපය ගත්තොත් එහෙම ඒ මේ පිනේ විපාකයේ විදිහට. පාපය ගත්තොත් එහෙම මහත්තයා අපි ගමුකෝ දුසී මාරයා. දුසී මාරයා මේ බුද්ධ ශාසනයේම මේ කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට ගලකින් ගහලා නිරේ ඉපදෙලා ඉතින් ඒ කර්ම ටිකක් ගෙවලා මේ බුද්ධ ශාසනයේම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වෙනවා. එතකොට ඒ කරපු කර්මයක ගෙවිලා ගියානේ. නමුත් අර මේ මල් මිටක් පූජා කරපු පින කල්ප 91ක් විපාක දුන්නා. ඒ නිසා විශේෂයෙන් බුද්ධ ශාසනයක කරන පින නම් අහවල් තැනින් ඉවර වෙනවා කියලා එකක් නැහැ. පින නම් බලවත්යි. ඒ නිසා එක මලක් හරි සතුටින් පූජා කරන්න. එක මලක් හරි සතුටින් පූජා කරන්න. හොඳට උපෝසථයේ සමාදන් වෙන්න. අන් අයට යහපත කියලා දෙන්න. වරදින් අත් මිදෙන්න. ඊළඟට දම්පැන් දෙන්න කුසල් වඩන්න මේ බුද්ධ ශාසනයක වපුරන පින සුළුපටු නෑ. බුදවරු නැති කාලයක කල්ප අසංකේයයක් දන් දුන්නත් බුදුරජාණන් වහන්සේගේ ශාසනේ එක භික්ෂුවකට දන් හැඳ හැඳක් බෙදෙන පිනට සමාන වෙන්නේ කල්ප අසංකේයයක් බත් බෙදුවා. ඒ නිසා දෑත දිබෙන වෙලාවේ සංගරුවන සිටින වෙලාවේ දම්පැන් පූජා කරගන්න. කුසල් කරන්න. මොකද පින බලවත්. මහා සංග්‍රහත්නේ ආශිර්වාදය නිසා මේ උතුම් දහම් කාරණා ඔබටත් මටත් නොමදව අනුමෝදන් වන්න අවස්ථාව දෙනවා. රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර